රචනා කළ නාට්‍යයක්. රංගපෑම් හිලේරියන් පෙරේරා, රංගප්‍රසාද් පෙරේරා, නීලිකා මද්දුම, සකුන්තා ප්‍රසාදිනී බදුගේ. නාද සංකලනය මලින්ද දේශප්‍රිය. ගුවන් විදුලි රංගමණ්ඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. රූපාලම්බන එදා කෝච්චිය සෙනගින් පිරීලයි තිබුණේ. හරි අමාරුවෙන් තමයි මං කෝච්චියට නැගගත්තෙත්. ඔය වෙලාවට කෝච්චි පිරෙන්නේ ඉතින් මේ ඔෆිස් ක්‍රවුඩ් එකෙන්නේ. හ්ම්. ඉතින් මේ බිස්නස්මන් කෙනෙක් මොකටද මේ වෙලාවට මේ මං ඉතින් හිතාමතා ගිය ගමනක් නෙවෙයිනේ. මේ මොකෝ මේ මං දැනගෙන ඇයි හරි හරි හරි හරි. ඉතින් කියමුකෝ සිද්ධ වෙච්ච දේ. ඕන් ඉතින් මං කෝච්චියට නැගලා ටිකක් වටපිට බැලුවයි කියන්නේ. ආ පාටියන්තම්. බගන්න නම් තැනක් නෑ වගේ. මේ සීට් ඔක්කොම අල්ලගෙන. මෙතින් එක්කෙනෙකුට වාඩි වෙන්න ඉඩක්. මේ ඔය ඔතන කවුරුවත් ඉන්නවද? ආ නෑ. කවුරුත් නෑ. හරි. <laughs> Ah, එහෙනම් කමක් නෑ. මේ මේ ඔය බෑග් එක මෙන්න මේ රාක්කෙන් තියන්න පුළුවන් නේ. අන්න අතන ටිකක් ඉඩ තියෙනවා. ආ. ආ. thank you thank you මම මම මම මෙච්චර ලස්සන කෑගෙක් මේ පුදුමයි මේ කොච්චි වාඩි වෙන්න තැනක් හම්බ වෙච්ච එක. එහෙම තමයි. පුදුම දේවලුත් සිද්ධ වෙනවනේ මේ ලෝකේ. මටයි එයා දිහා බැලුවේ. එයාම මන් දිහාම බලා ඉඳලානේ. අද මේ පොඩි ග්‍රීස්මයක් දැනෙනවා වගේ නේ. හ්ම්. ඔව්. මේ සීත කාලේ නෙවෙයිනේ. මගේ බෑග් එක අතන තියලා තියෙන එක හොඳද බං? ආ අම්මයි. වැටෙන්නත් බැරි නෑ. අඩුමානිටයි තියන්නේ. ඔව්. ඒ වගේ තමයි නේ. ඉතින් එයා එහෙම කිව්වම මං බෑග් එක අරන් උකුල උඩ තියාගත්තා. ඊට පස්සේ මට ඕන වුණා ටිකක් විවේක ගන්න. ඉතින් මම ආසනයට ඔළුව හේතු කරගෙන <laughs> දිනක් ඇහැ තියාගත්තා. ඉතින් ඉතින් ටික වෙලාවකට පස්සේ මං ඇස් ඇරලා බලනකොට මට පේනවා මේ මොනවද? ඒ ලස්සන කාන්තාවගේ ලස්සන ඇස් මගේ දිහාවටම යොමු වෙලා තියෙන බව. අප් කෙන්ට් මගේ හිත පොඩ්ඩක් ගැස්සලා ගියා. නින්ද ගියා නේද? ඔව්. ඔව් ඔව්. <laughs> පොඩ්ඩක් ඇස් දෙක පිය වුණා. මං මං හිතියේ මාත්‍යට හැරෙනකම් ඒ මොකටද පුංචි උදව්වක් ඉල්ලන්න උදව්වක් හ්ම් ඔව් කියනවද? ඇත්තම කියනවා නම් කෙන් මම කක්කුමුක් වුණා වගේ. මට මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමතක වුණා. මට මට හිතා ගන්න පුළුවන් උනේ නෑ එයා මේ ගුණා හැරෙන්නේ පොල් පැල එකක් නැහැ කියලා ඉතින් ඕනම කෙනෙකුට තේරෙනවනේ රොජය. නෑ නෑ නෑ එහෙමමත් නෙමෙයි. මේ මේ ඒ විදිහේ දෙයකට නෙවෙයි එයා මේ එහෙනම් කොයි විදිහේ දෙයකටද <laughs> ඒක කියන්න මේ මටවත් තේරුමක් නැහැ. මේ ඇත්තමයි තාමත් දන්නේ නැහැ මං මේ කොහොමද පෞල්කාරයෙකුට උනත් ඔහොම දේවල් සිද්ධ වෙනවා තමයි ඕනතරම්. ඒත් ඉතින් රොජර් රොජර්ගේ වයිෆ් ගැන හිතනකොට, ඒ කියන්නේ අපේ රූත් ගැන කල්පනා කරනකොට මට ඇත්තටම මතක් වුණේ රූත්ව තමයි කෙන්ට. ඔව්. මම හිතනවා මම මම විශ්වාස කරනවා අපි යහපත් පෞල් ජීවිතයක් ගත කරනවා කියලා. ඔව්. ඔව්. ඒක බොරුවක් නෙමෙයිනේ. බොරුවක් නෙවෙයි තමයි. ඒ වුණත් ඒ රොජර් ඇයි ඇයි ඒ වුණත් කියලා කිව්වේ? මට හිතුණා තමයි රූත් ඉඳද්දී වෙන වෙන ගෑනු දිහා බලන්නේ මොනකෙන් ගෙඩියකටද කියලා. මෙන් ඒ ඒකෙන්ට ඊළඟ මොහොතේ මම දන්නේම නැතුව මං එයාගේ පැත්තට නැඹුරු වෙලා ඉන්නවා කියලා මට දැනුණා. එකපාරටම මං එයාගේ නැහැලා. මේ ඔව් ඔව් කියන්නකෝ කියන්නකෝ මොකද්ද ඔයාට මගෙන් ඕන කරන උදව්ව? මේ කරුණා කරලා මට අවස්ථාවක් දෙන්නවද? මහත්තයා බහින තැනදී මහත්තයාගේ ළඟින්ම ඉන්න. මේ බොහෝම ලෙන්ගතුකමකින් වගේ ලං වෙලා ඉන්න. ඒ මොකද? මේ ඉතින් එච්චරද ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? හරි හරි හරි. මේ ඒක ඔයාට උදව්වක් වෙනවා නම් මට ප්‍රශ්නයක් නෑ. ආ හැබැයි ඉතින් ඒ ඒ හැබැයි ඉතින් කිව්වේ මේ ඒ කිව්වේ මේ කොහොමදත් මගේ වයිෆ් ස්ටේෂන් එකට ඇවිත් ඇති. එයා මං එනකන් ස්ටේෂන් එකේ ඉන්නවා. එයා ස්තුති කිව්ව විතරයි. එතනින් එහාට යා මොනවත්ම කතා කළේ නැහැ. ඒත් කෙන්ට ඒ අතරේ එයා අකමැත්තෙන් වගේ වුණත් කීප සැරයක් මං දිහා බලනෝ මං දැක්කා. <laughs> ඇරොජන් එයා උඟක්ම ලස්සනද? මොනවද කියන්නේ? පුදුමම ලස්සනක්. ඔව්. ඊට කලින් කවදාවත් මම දැකලා තිබුණේ එහෙම රූපයක් නම්. <laughs> ඇත්තට ඌ හැබැයි මේ අතරේ මට මගේ වයිෆ්වත් මතක් වුණා. හිත තියෙන්නේ ඡාම් පෙනුමක් තමයි. ඡාම් කිව්වට රොජ අහිංසක සිද්ධාන්නා සුළු පෙනුමක්. ඔව් ඔව්. මේ බිරිඳක් හැටියට නම් එයා බොහෝම යහපත්. එයාගේ කල්ක්‍රියාව යහපත්. ඒ නිසාම වෙන්නේ ඇති එයාගේ රූපය මට ගැටලුවක් නෙ නැත්තේ. ඌ ඉතින් මේ යහපත් විවාහ ජීවිතයකට මේ රූපය කියන්නේ මේ අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයිනේ. හරි. ඉතින් ඊට පස්සේ මොකද උනේ? ආ මේ ඔන්න ඔය අතරේ කෝච්චිය ස්ටේෂන් එකට ඇවිල්ලා තිබුණා. තරමිටම නැගිටලා බෑග් එකත් අතට අරන් ධනි පණි ගාලා බහින්න සූදානම් වුණා විතරයි. පොරොන්දු මතකයිනේ. ආහ්. ඕ එහෙනම් මට කරුණාකර ඔයාගේ අත දෙනවද? දෙයනේ කෝච්චිය පිටත් වෙන්න හදනවා. ආ කො කො කො ඉන්න ඉන්න මං අල්ලගන්න. ආ මම ඔයාව බසන්නම්. ආ එන්න එන්න. නේ? ඔව්. වෙන කවුරුත් බැස්සේ නැද්ද? නෑ. අපි දෙන්නා විතරයි. ඇයි? නිකන්. එහෙනම් කමක් නෑ. වටපිට බැලුවා කෙනෙක්. මම දැක්ක රූට් ස්ටේෂන් එකට ඇවිත් ඉන්න බව. මට මට දැනුණා වෙනදා නැති නොසන්සුන්කමක්. කැළඹීමක් ඒ මූණේ තියෙන විත්තිය. හරි එතකොට රූත් අර මිනිහව දැක්කද? ඇයි නැත්තේ? දැක්කා. එයා අපි දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ. ඒත් ඒත් මට ඕන වුණා හැම දෙයක්ම සාමාන්‍යයි කියලා පෙන්නගන්න. ඉතින් මං වෙනදා වගේම ආචාර කිරීමක් හැටියට රූප සිපගත්තා. මේ එතකොටත් අර ලස්සන කාන්තාව හිටියේ මට කිට්ටුවේ. හරි සීතලයි. අද කෝච්චිය ටිකක් පරක්කුයිද රජ? ටිකක්. ඔය ඇවිල්ලා හුඟක් වෙලාද නෑ. ආන්නර ලීඩි ඔයාට මොකද කියන්න හදනවා වගේ? ආ ආ ඔව් ඔව් ඔව් මේ සමාවෙන්න මට. අනේ ගොඩක් ස්තුතියි. මම මේ උදව්ව කවදාවත් අමතක කරන්නේ නැහැ. ආ මේ එහෙමනම් ඉතින් යන්න පුළුවන් නේ? පුළුවන්. මේ අර අර මම මුණ ගැහිවි කියලා බයෙන් වුණු කෙනා එයා ඇවිත් නැහැ. ඇත්තද? ඔව්. අම් ඒ අනිත් එක්කෙනා නම් ඇවිත් ඉන්නවා. ආ. ආ. මේ අර අර ඉන්නේ ඔයාගේ හස්බන්ඩ්ද? අපොයි නේ. හස්බන්ඩ් ගැන තමයි මම බය වුනේ. එහෙම කියාගෙන එයා දුවගෙන දුවගෙන වගේ ගියේ තාරපාරේ නවත්තලා තිබුණු මොඩර්න් කා එකක් ළඟට. ලස්සන තරුණෙක් තමයි එතන කායකට හේතු වෙලා හිටගෙන හිටියේ. එහෙනම් ඒක වෙනමම කතාවක්. ඔව් ඔව්. සමහර ගෑනු ඔහොම තමයි කෙන්ට්. ඒවා සාමාන්‍ය දේවල්. ඒක තමයි ඉවරයි. ඒත් අපේ කතාව ඉවර නෑ. ඒ කිව්වේ රුද්ගේ මගේ කතාව. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා රුත් වා මණ්ඩල අමතනෝ වගේ කතා කළා. අහක බලාගෙන වගේ එයා කිව්වේ. තුමයි රොජර්. එයා හරිම ලස්සනයි. ඔව් හොඳයි වගේ තමයි. <laughs> වගේ කියන්නේ? මට නම් ලස්සන ගෑනුන්ගේ ලස්සන හොඳට පේනවා. <laughs> ඒ ඇයි දන්නවද? ආ ඇයි? මං ලස්සන නැති නිසා. අනේ මොන පිස්සුද? මේ මට නම් ඔයා අවලස්සන නැහැ. මම හිතන්නේ මේ ලෝකේ ඉන්න යහපත්ම කාන්තාව ඔයයි කියලා. <laughs> රූත් hina වෙනකොට කොහොමද? ඇත්තටම රූත් ලස්සනද? අවලස්සනද? කොණ්ඩේ කඩා වැටිලා හිසකෙස් අලු පාටයි හරිම චාම් පෙනුමක් මේ රූට් මේ මම මම ඒ කෙනාව අඳුරන්නේ නැහැ. දැක්කම අඳ මම හිතනවා ඔයා මාව විශ්වාස කරනවායි කියලා. ඉතින් ඒ වෙලාවෙ ඉඳන් රූත් මාත්‍රකාව වෙනස් කළා. හ්ම්. එයා කතාව මාරු කළේ කෙන්ට වක්ති පිපිලා තිබුණු අලුත් මල් ජාතියකට. මම දන්නවා මම දන්නවා රූත් හැමදාම හැම මොහොතකම උත්සාහ කළේ මේ මගේ හිත සතුටු කරන්න. එයාගේ අරමුණ උනේ ඒකයි. කවදාවත් කවදාවත් එයා මගේ හිත රිද්දලා නැහැ. ඉතින් රෝජා මේ ඊට පස්සේ මොකද උනේ? ආ මේ ඊට පස්සේ අපි ගෙදරට ආවා. රෑ කෑම ඉක්මනටම ලෑස්ති කරන්නම් කියාගෙන රූත් කුස්සියට වැදුනා. මම වේ කල්පනාවකට වැටුණා. අර ගෑනු මිනිස්සයා ගැන නේද? ඔව් ඔව්. හැබැයි මේ ඔයා ඔය හිතන විදිහට නම් නෙමෙයි. එහෙනම් මට හිතුණා මං ඒ රූප සුන්දරී එක්ක විවාහ වෙලා වුණ නම් මොන ජංජාලයක් සිද්ධ වෙයිද කියලා. ඒකත් ඇත්ත. මේකනේ සැමියට හොරෙන් තහනම් ප්‍රේමික පැටලිලා ඉන්න ඒ ගෑනු මිනිහට වඩා රූප මොන තරම් වෙනස්ද උදාරද කියලයි මම ඒ වෙලාවේ කල්පනා කළේ. එතකොට රජ මුත් ඔය වෙලාවේ ඉන්නකොට මේ එයත් ටිකක් කල්පනා කර කර වගේ තමයි කුස්සියේ වැඩපල කර කර උන්නේ. Ruth. Ruth. ඔයා කල්පනා කරන්නේ? වෙන මොනවත්ම නෙවෙයි. මගේ අවලස්සනකම ගැනම විතරයි. මේ මොනවද රුත් ඔයාට වෙලා තියෙන්නේ ඇත්තට? මොකුත් වෙලා නෑ. ඒත් ඒත් මට හිතෙනවා හැම කෑයෙක්ම ආස කරනවා කියලා තමන්ගේ සැමියා ඉස්සරහ අපිට ලස්සනට ඉන්න. කුමන්ද? මේ ඔයා මේ ඔය විදිහට හිතන්න ගත්තේ අර ස්ටේෂන් එකේ ගෑනු මිනිස්සුයව දැක්ක වෙලාවෙ ඉඳලා නේද? නෑ. ඒ ගෑනු කෙනා නිසා වෙනස් වුනේ මම නෙවෙයි රොජ. ඔයයි. මොනවා? මම මම හැමදාමත් මමමයි. මගේ කිසි වෙනසක් නැහැ. මේ මේක අහන්න රූත් ඔෆිස් එකේදී මට නිතරම අහන්න ලැබෙන්නේ ගෙවල් වල ගෑනුන්ගේ කරදර කරුම කන් කෙඳිරිලි ගැන. වදනවද? එහෙම වෙලාවට මං කොච්චර සතුට වෙනවද කියලා එයා ගැන හිතලා. ටිකක් ඉන්න. මට පොඩ්ඩකට තනි වෙන්න ඕන. මං ටිකකින් එන්නම්. කාමරේට එන්න එපා. එහෙම කියලා රූත් දුවගෙන දුවගෙන ගියේ ගෞමේ බොත්කන් ගලව ගන්න ගම. මට මතකයි මට මතකයි එයා ඒ වෙලාවේ ඇඳලා හිටියේ චාම් දුඹුරු පාට ගවුමක්. කොහෙද ඒ ගියේ? මට හිතෙන විදිහට නම් එයා දුවලා දුවලා ගිහින් තියෙන්නේ කාමරේ කන්නාඩි මේසෙ ළඟට. එයා එයා ආපහු ආවේ අර දුඹුරු පාට ගවුම මාරු කරලා. ඒ වෙනුවට ලස්සන රෝස පාට ගවුමක් ඇඳලා. දන්නවද රුචි? මේ දන්නේ මොනවද? අර දුඹුරු පාට ගවුම මං අය කවදාවත් අඳින්නේ නැහැ. ඇයි? ඒක අඳම මම තවත් කැතයි. ඉතින් ඉතින් මං කන්නාඩි ඉස්සරහින්ද මටම පොරොන්දුවක් වුණා. ඔව් මං මටම කියාගත්තා. පාපොච්චාරණයක් කළා. ඇත්තට <laughs> මේ හරි. ඉතින් දැන් මොනවද ඔයා කන්නාඩියට කිව්වේ? <laughs> ඇත්තමයි රූත්. ඔබ නම් හැබෑම මෝඩියක්. තව ටින්කින් ඔබ නැති කරගන්නේ සුළු දෙයක් නෙවෙයි. හැම දෙයක්ම. උඹේ ප්‍රසන්න කතාබහ යහපත් හැසිරීම ඔක්කොම නැති කරගත්තා නම් උඹට මොකද වෙන්නේ? රොජර්ට මොකද වෙන්නේ? එයාගේ ආදරෙත් නැති කරගන්නව නේද තා පොඩ්ඩේ? ඇත්තටම අර කාන්තාව නිසා ඔය හිතේ හටගත්තේ ඊර්ෂ්‍යාවක් නෙවෙයි නේද? ඒක දුකක් නේද? තමෝ අවලස්සනයි කියන හැඟීම නේද ඒකේ මූලය උනේ? <laughs> මේ යෝසාකි ඉතින් ඊට පස්සේ මම hina වෙලා කිව්වේ පිස්සි කියලා විතරයි. ඊට පස්සේ මම hina වෙවීම කිව්වා මේ මට හරි බඩගිනි අපි කාලා ඉමු කියලා. ඊටත් පස්සේ අපි දෙන්නම හොඳට බඩ පිරෙන්න කෑවා. රචනා කළ නාට්‍යය. රංගපෑම් රොජර් හිලේරියන් පෙරේරා. කෙන්ට් රංග ප්‍රසාද් පෙරේරා. කාන්තාව නීලිකා මද්දුම. රූත් සකුන්තා ප්‍රසාදිනී බදුගේ. නාද සංකලනය මලින්ද දේශප්‍රිය. ගුවන් විදුලි රංග මණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.